ඉතින් මේ සඳහා අපේ වෛද්‍ය සමන්ජයනෙත්ති මහත්මයා නිතර නිතර අපට කතා කරලා ආරාධනා කරලා අද කෙබඳු ධර්මදේශනාවක් සිදු කළොත් හොඳයිද කියලා අපි විමසපු අවස්ථාවේ එතුමා සිහිපත් කළා බොහොම වැදගත් කාරණයක් මේ මංගල සූත්‍රයේ කියවෙන මංගල ධර්ම මනුස්ස ජීවිතයක් අංග සම්පූර්ණ කරන ලෞකික ලෝකෝත්තර සියලු અભිවෘද්ධිය සලසන ඊතා වටිනා සූත්‍රයක් හැටියට හාමුදුරුවනේ මගේ ජීවිතේ මම ගොඩාක් අගය කරන පුහුණු කරන කාරණයක් ඒ නිසා ඒ පිළිබඳව ධර්ම දේශනාවක් කළොත් හොඳයි කියලා. ඉතින් අපි බොහොම සතුටු වුණා මොකද අද සමාජයේ හුඟක් දෙනා දහම් මගට යොමු වුණු පිරිස ඉන්නවා. නමුත් අපි නිතරම කියන කාරණයක් තමයි ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ලොකු නැඹුරුවක් ලොකු උනන්දුවක් අද වැඩි දෙනෙක් තුල තියෙනා වගේම හැබෑවටම පුහුණු කළ යුතු ප්‍රතිපදාව Taman ඉන්නා තැන ඉඳලා විමුක්තිය දක්වා අනුපිළිවෙලින් වැඩෙන ඒ වැඩපිළිවෙල වෙනුවට එහෙම නැත්නම් අනුපූර්ව ශික්ෂා අනුපූර්ව පටිපදා වෙනුවට උඩින් පල්ලෙන් පැනලා කලබලයට ගිහිල්ලා කල යුතු යුතුයකම් අමතක කරලා දාලා සියල්ල අතහැරලා දාලා විමුක්තිය ලබන්නට පුළුවන් කියන විදිහේ යම්කිසි ආකල්පයක් ඇතැම් අය තුල ඇති වෙලා තියෙනවා. ඉතින් මේක බොහොම කනගාටුදායක කාරණයක්. ඒ කුමක් නිසාද? සියල්ල අතහැරීම නිසා නොවේ. ඒ විදිහට විමුක්තිය ලැබීම සඳහා අපි පුහුණු කරන ප්‍රතිපත්තිය බොහොම ප්‍රවේශමෙන් සමබරව මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට පුහුණු කළ යුතුය. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව වෙනුවට අර විදිහේ කලබලකාරීව කලයුත්ත නොකලයුත්ත හඳුනා නොගෙන Tamanට හැගෙන හැටියට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්නට ගිය තැන බොහෝ දෙනා නොයෙකුත් පටලැවිලි ඇති කරගන්නවා පමණක් නෙමේ තමන්ගේ අභිමතාර්ථය සාධනය කරගන්නවා වෙනුවට බොහෝ කල්ගත වෙන, පටල වෙන, ඇද වැටෙන ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍ය සමන් ජයනෙත්ති මහත්මයා මේ කාරණය අපට සිහිපත් කරනකොට අපි විශේෂයෙන්ම සතුටු උනේ එතුමන් මේ කාරණය ගැන බොහොම අධ්‍යයනය කරලා තමන්ගේ ජීවිතයේ සමබරව විමුක්තිය දක්වා පවත්වාගෙන යන්නට මේ මංගල සූත්‍රයේහි ඇතුළත් වෙන මංගල කරුණු 38 පුද්ගලයෙකුගේ ජීවිතයට මොනතරම් වැදගත් වෙනවද කියන කාරණය කල්ැතිව හිතලා තිබුණු නිසා. ඉතින් ඒ නිසා අපි අදහස් කළා බොහෝ අවස්ථාවල අපි ධර්මදේශනාවලදී කරුණු බොහොමයක් සඳහන් නොකොට එක් කාරණයක් හෝ කරුණු දෙක තුනක් හෝ අරගෙන ඒවා පුළුල් විදිහට විවිධ පැතිවලින් විග්‍රහ කරමින් ධර්ම දේශනා පවත්වන්නට අපි උත්සාහ කරන්නේ ඒ කරුණු පිළිබඳව හාත්පසින් අවබෝධයක් ඇති කරගන්නට ඒක උදව් වෙන නිසා.